ප්‍රධාන පාර්ශවකරුවන්ට දැනුම් නොදී විනිශ්චකාරු දෙන්නේ තහනම් නියෝගයක් දෙන එක පිළිබඳව 132 දෙක යටතේ විනිශ්චකාරු තිදෙනෙක් වමනයි කියලා විවස්ථාවේ සඳහන් කරලා තියෙනවා. එහෙනම් මේ ගැන ප්‍රථම වතාව නීතිමය ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. එහෙනම් අන්තිමට සිදු වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට 125 යටතේ අර්ථ නිරූපණයක් කරන්න. මේ රටේ අධිකරණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. ජනතාව පාර්ලිමේන්තුව මාර්ගයෙන් මේ වැඩ කටයුත්ත ක්‍රියාත්මක කරන්නේ. අධිකරණ බරතල පාර්මෙන්තු මාර්ගයෙන් ක්‍රියාත්මක කරන නිසා ඒ පිළිබඳ අපිට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. අපේ නීතිවලට අමතරව පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානීන්ගේ ප්‍රකාශයට දෙදස් දහතුනේ අත්සං කරා. ඒක අත්සං කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. දැන් කොහොමවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒකේ සභාපති. එහෙනම් සභාපති හැටියට මේ එකඟත්වය අනුවත් ක්‍රියා කරන්න විරුද්ධ බෑ. අන්තිම තියෙන්නේ පාර්ලිමේන්තුවට ගන්න පුළුවන්.